අයිබෝන් සුබ දැසනක්. සුපුරුදු තේමා වාදනයේදී ඔබ දන්නවා මීළඟ මීවිත තමයි ඔබේ සවන්පත් තුලට වැහෙන්න ඒ රසය තමයි ගලන්න මේ සූදානම් වෙන්නේ කියලා. ස්වදේශීය සේවයේ අද මීළඟ මීවිත අපි මේ හෝරාව වෙන් කරන්නේ ඉතා විශේෂ කණ්ඩායමක් වෙනුවෙන්. විශේෂ කණ්ඩායමක් කියන්නේ අතරම ලංකාවේ සංගීතය පිළිබඳව කතා කරන විට ගීතය, ගීත සාහිත්‍ය පිළිබඳව කතා කරන විට සංගීතවේදීන් විශේෂයෙන්ම වයුවන් වයුවන් කියන්නේ වාද්‍ය ශිල්පීන් සංගීත වයුවන් ඊ타මත්ම විශිෂ්ට මෙහෙවරක් කරන්නේ. හැබැයි උන් පිළිබඳව කතා වෙනවා යම් ප්‍රමාණයක අඩුයි. අපි මීට පූර්වයේ ස්වදේශ රටා වැඩසටහනේදී ඔබට මතක ඇති. ගුවන්විදුලි වාදක මණ්ඩලය සහ ඒ ගුවන්විදුලි වාදක මණ්ඩලත් එක්ක බිහුණු විශිෂ්ට වාදකයන් පිළිබඳව කතා කරා. මම පසුගිය වාර කිහිපයකදීම ඔබට මතක් කරලා තිබෙනවා එවකට වාද්‍ය ශිල්පීන් පසු කාලීනව ලංකාවේ විශිෂ්ට සංගීත වේදින් වූ විදිහ. මොකද හොඳ වාද්‍ය වේදිකෙක් වෙන්නේ නැතුව ඇත්තටම මම හිතන්නේ හොඳ සංගීතවේදියෙක් වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා හොඳ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. අද මේ මේ හෝරාවය මා වෙන් කරන්නේ ලංකාවේ විශිෂ්ට වයුවන් විශිෂ්ට වාදකයන් වාදකින් ඉන්නවා දක්ෂ වාදකින් ඒ අතරින් අති දක්ෂ වාදකින් ඉන්නවා ගිටාර් වාදකින් බටනලා වයලින් විවිධාකාර වාදකින් හොඳ සංගීත අධ්‍යක්ෂකවරුන් වෙනවා හැම හොඳ හොඳ සංගීත අධ්‍යක්ෂකරෙක් හැම වෙලෙම හොඳ වයුවෙක් වෙන්නේ නැහැ සංගීත ඥානෙත් එක්ක ඔහු හොඳ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විය හැකියි. ඒ වගේම හොඳ දක්ෂ වාදකයෙකුට හොඳ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්නත් බෑ. එය යම් ආකාරයක දක්ෂතාවයේ සහිත ගුණයක් තිබිය යුතුයි. ඒ ගුණේ කුමක්ද යන පිළිබඳව වටහා දීමට තරම් සංගීතය පිළිබඳව ප්‍රතුල ඥානයක් මහට නැහැ. නමුත් ඒ රසය ඔබට බෙදන්නට මට හැකියාවක් තියෙන නිසා මා තෝරාගත්ත ගීත ගීත ස්වල්පයක් ඔබට තිලන කරන්නට. මේ ගීතත් එක්ක ඔබට දැනෙවි වයුවන්ගේ තියෙන වටිනාකම. මුලින්ම තොරගත්තේ මහින්ද බණ්ඩාර. මහින්ද බණ්ඩාර කියන ලංකාවේ විශිෂ්ට গিitar වාදකයා. ඔහු ෆෝචුන් සංගීත කණ්ඩායමත් එක්ක තමයි අපිට මතක විදිහට අපේ මතක වලට එන්නේ ෆෝචුන් සංගීත කණ්ඩායමත් එක්ක ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ ආ ස්ටැන්ලි පීරිස් මහත්මයා අපි ගැන කතා කරමු ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ ෆෝචුන් සංගීත කණ්ඩායමත් එකතු වෙන්නේ ඊට පස්සේ ඇත්තටම සංගීත කණ්ඩායම් වලින් පසුව ඔහු වාදකෙක් විදිහට ඉදිරියට යනවා. එයාම අතරතුර ඉතා දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මතක හිටින ගීත ගණනාවක් නිර්මාණය කළ දුන්නු අපට දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් මහින්ද බණ්ඩාර. මහින්ද බණ්ඩාර සහේ පරිසරයේම ඇත්තටම සංගීතර කරන මෙහෙවරත් වෙනම කතා කළේ. කෙසේ වෙතත් මේ සංගීත වේදින්ගේ තියෙන විශේෂත්වය තමයි උන් වැඩි කතා කරන්නේ නැහැ. උන් වැඩි කතා කරන්නේ උන්ගේ සංගීත භාණ්ඩයෙන් තමයි කතා කරන්නේ. මහින්ද බණ්ඩාර කියන්නේත් එවැනිමයි. හැබැයි කතා කරන්න පුළුවන්. නමුත් ඔවුන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා සංගීතය පිළිබඳව, ගීතය පිළිබඳව, යද්දකින් පිළිබඳව කතා කරන ඉතාමත් මාඩුයි. හැබැයි ඔවුන්ගේ තිබෙන දැනුම ඉතා වැදගත් වෙනවා. මොකද මේ බාධකින් ඒකරාශී කරගත්තු දැනුම විශේෂයෙන්ම සංගීත අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කිරීමේදී ගායක ගායිකාවන් ගීපද රචකයින් සහ එවැනි නිර්මාණයන් එක්ක වැඩ කිරීමේදී ඔවුන් ලද දැනුම මම හිතන්නේ සාස්ත්‍රාලීය කියවීමක් දක්වා යා යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. ලංකාවේ නැ වෙන දේවල් ඉතාමත්ම අඩුවෙන් එන්නේ මේ වයිවන්ගේ තියෙන දක්ෂතා උන්ගේ තිබෙන විශේෂතා හඳුනා ගැනීම. කෙසේ වෙතත් මේ හෝරාව මම වෙන් කරන කිව්වේ කලින් කිව්වා වගේ. එවැනි විශිෂ්ට වයිවන්ගේ සංගීතමය අධ්‍යක්ෂණය නැත්නම් ගීතණු නිර්මාණ කිහිපයක් ඔබට ගෙනෙන්නට මහින්ද බණ්ඩාරයන් තව නිර්මාණ කළ මියුර ගීතක් මා මුලින්ම තෝරාගත්තා. Thank you. මේකේ රචනා කළේ ආනන්ද හේවර ආනන්දගේ දීපිකා ප්‍රදර්ශන පිරිස් ගානකලේ. මහින්ද බණ්ඩාර වාද්‍ය වේදියා පිළිබඳව කතා කරේ සහ සංගීත වේදියා පිළිබඳව. ඇත්තටම ඔහුටම ආවේනික වූ গিitarු වැයුමක් ඔහු සතු. ඒ කියන්නේ ඒවා වෙනම හඳුනා ගන්න පුළුවන් গিitar වැයුම් පිළිබඳව යම් ආකාරයක ඉතා හොඳින් අධ්‍යයනය කරනවා නම් එහෙම කරන්න පුළුවන් සංගීතවේදින් ඉන්න සහ පරිශකින් ඉන්නවා. ඔහු গিitar වැයදී යම් ආකාරයක හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. ඒ වගේම ඔහුටම ආවේනික රටාවක් ඒ গিitar গিitarු වැයුමෙහි තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මහින්ද බණ්ඩාර කියන්නේ ලංකාවේ සංගීතයට කළ විශිෂ්ට මෙහෙවරක් කළ සංගීතවේදී. අපි දන්නේ ඔහු කොච්චර ගීත ප්‍රමාණයකට গিitar গিitarුව වයලා තියෙනවද කියලා. ඒ තරම්ම গিitar গিitarු වැයුම් ප්‍රමාණයක් ඔය ඉදිරිපත් කරන්න ඇති. ඉතින් කවදාවත් ගීතයක් අපි අහනවා සංගීත වේදිකාව පිළිබඳව එහෙම නැත්නම් ගායකයා ගීත රචකයා පිළිබඳව තමයි කතා කරන්නේ. හැබැයි මේ පසුබිමේ ඉඳගෙන මේ තනුව නිර්මාණය කිරීමේදී තනුව වයන වාද්‍ය වේදින්ගේ නම් කියවෙන්නේ නැහැ. ඉතාමත් අඩුයි. එහෙම කියන්න බැරි තත්ත්වයකුත් වෙන දැන් ගීතයක් ඉදිරිපත් කරද්දී අපිට උනත් සියලු දෙනාගේ නම් කියන්න බෑ විස්තර අඩංගු වෙන්නේ නැහැ හැබැයි දැන් යම් කිසි ප්‍රවණතාවක් තියෙනවා විශේෂයෙන්ම YouTube කියන සමාජ මාධ්‍යවලදී YouTube වලදී අපි දකිනවා බොහෝ වෙලාවට වීඩියෝ නිර්මාණ ඉදිරිපත් කරනනේ ඒ ඒ තුල සහ ඊට යටින් විස්තර සටහන් කිරීමේදී හොඳ ප්‍රවණතාවයක් ඒක තරුණ සංගීතවේදීන් බොහෝ දෙනෙක් ඉටු කරමින් ඉන්නවා ඒ ගීතය නිර්මාණය කරන්නට සංගීත සැපුවේ කවුද? වාද්‍ය වේදින් කවුද? එතකොට එහෙම නැත්නම් ඒ රෙකෝඩින් ඉංජිනේර්, ශබ්ද පටිගත කිරීමේ ශිල්පියා කවුද? එවැනි විස්තරත් අඩංගු වෙන. ඒ තාමත් හොඳයි. උන් පිළිබඳවත් යම් ආකාරයක තොරතුරු ජනගත වෙනවා. අපි අත්‍තරම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඊළඟ මේ විතෙන් මෙවැනි වැයුම් විශිෂ්ටයෙන් සමග යම් ආකාරයක ඊළඟ මේ විතෙහි රසයක් සොයාගෙන යන්නට. මම තවත් ගීතයක් තෝරගත්තා. මහින්ද බණ්ඩාරයන් සම් නිර්මාණය කරපු ගීතයක්. දාරත්න රණතුංගයන්ට මේ ගීතය ඔහු සම් නිර්මාණය කරන්නේ. හැමදාමත් පාට පාට මල් පෙතෙවල කාට කාට කවිගේ ලියුවත් ඉස්සර වගේ වෙනසක් නෑ තම ආදරේ කවදාවත් සැකහිතන්න එපා ඔබට ලෙන්ගතුයි මං ඔබට ලෙන්ගතුයි ගොඩ මනුවක් සාගරේක සෙනෙහස පෑවක් ආදරේක ගොඩ මනුවක් සාගරේක සෙනෙහස පෑවක් ජීවිතේට අමතක නෑ ඇස් දෙක නිරූප මේ මුතුරා මට ඔබ මන කල් කාට කාට කවි කියලියුවත් ඉස්සර වගේ වෙනසක් නැහැ තම ආදරේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය හෙවකට පසුව ගුවන්විදුලි දෙපාර්තමේන්තුව ගුවන්විදුලි සංස්ථාව අතර ගුවන්විදුලියේ වාද්‍යක මණ්ඩලය ආරම්භ වීමත් සමග 50 දශකයේ මුල් කාර්තුවේදී එන්පසු මේ දක්වාම විශිෂ්ට සංගීත වේදීන් වාද්‍ය ශිල්පීන් ගණනාවක් දයට තිලන කරා. කල්නි පෙරත් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ බොහෝ කලක් සේවය කළ විශිෂ්ට වයලින් වාදකෙක්. උත්තර කලින් කිව්වා වගේ වැඩි කතා කරන අයෙක් නෙමෙයි. ඌ කතා කරන්නේ වයලිනෙන්. වයලිනේ කතා කරන්න ඔන්න මෙන්න වගේ තමයි උන් වාදනය කරද්දී ඔබට මතකද මම පසුගිය වැඩසටහන් කිහිපයකදීම රොක්සාමි මාස්ටර් පිළිබඳව කතා කරා. එම් කිය රොක්සාමි මාස්ටරුත් තාමත්ම දක්ෂ වයලින් වාදකෙක්. අපි අහන මියුරු 70 80ට කලින් නිර්මාණ වුණු හෝ ගීතයන්හි වයලින් වාදනය කරලා තිබෙන්නේ රොක්සාමි මාස්ටර්. ඉන්පසු ඒ අනුදත් මග ගිය ඒ මගේ ඊළඟ පුරුකක් තමයි කල්නි පෙරේරා. කල්නි පෙරේරාත් රොක්සාමි මාස්ටර් එක්ක වැඩ කටයුතු කළ විශිෂ්ට වාද්‍ය වේදිකෙක් සංගීත වේදිකෙක්. ඔහුගේ ගීතනුත් ඒ වගේම මිහිරි. ඉතින් සමහර ගීත හද්දී බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ ගීත මේ තම නිර්මාණය කළ තිබෙන්නේ මේ කල්නි පෙරරා වැනි වාද්‍ය වේදීන් බව. තුන් වාද්‍ය වේදේ වාද්‍ය වේදෙහි වුන් කියලා පැමිණි අය. ඒ වැයුම් තාක්ෂණෙහි කියලා පැමිණි පුද්ගලින්. ඒවා ඊටාත්ම මියුරු වැයුම් අතරම. ඉතින් කල්ලි පෙරේරා කියන්නේ තාමත් දක්ෂ සංගීතවේදියෙක්. දක්ෂ තනු රචකයෙක් අපිට මතක හිටින ගීත ගණනාවක් දානය කළ තනු නිර්මාපකෙක්. මේ ඔහු නිර්මාණය කළ ගීතයක් සමන්නතවද හේතු මේ ගීතය රචනා කළේ අහන්න. අපි නටමු නටමු තුටින තුටින ගීත ගයලා ලා ලා ලා ලා අපි නටමු නටමු තුටින තුටින ගීත ගයනා ලලලා ලලලා මේ කසේ බොහෝ තිබේ ඉදුණු පැණි දොඩම් එක දෙකක් නොවේ සැනින් කඩන්න ඔබ ගණන් වාසි ලෙසට රාසි රාසි කාසි රැස් කරන් එතමනේ අදේ වසා දමන්නේ කාසියෙන් අපි නටමු නටමු තුටින තුටින ගීත ගයනා නලලානලානලානලා අපි නටමු නටමු තුටින ගීත ගයානා ලලනාන නාන නාන හාමතින් වෙලි පෙලි හඬන්න නැතිනම් නෑ ඇසින් ගීතයෙන් සවන් නැසී ගොසින් කාසේ සොයන පාරෙන්න නෙතමා බලන් සෑම දෝෂ කාසි බෙලෙන් සුන්දලා විසින් අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ලලලා ලලලා ලලලා අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ලලලා ලලලා කල්නි පෙරගේ ඇතරම වුන් ඉතා දක්ෂ වයලින් වාදකෙක් වුණත් වයලීනය මුල් කරගන්නවට වඩා වුන් උන්ගේ තම් නිර්මා තම් නිර්මාණෙදිත් වාදනයේ තියෙන විචිත්‍රත්වය තමයි සොයාගෙන ගොස් තිබෙන්නේ. ඊටමත් වැදගත් වෙන නැත්නම් Taman කැමති වයලීනයට නිසා වයලීනය වැඩිම Tamanගේ ගීතවලට වාදනෙන් වැඩිපුර දායක කරගන්නවට එහෙම එකක් නැහැ. උන් තාමත්ම නිර්මාණශීලීව මේ තනු නිර්මාණය කරලා තිබෙනවා. කල්න පෙරත් කියන්නේ ඉතා දක්ෂ වයලින් වාද්‍ය ශිල්පියෙක් ලංකාවේ වයලින් වාද්‍ය ශිල්පීන් ශ්‍රේණිගත කරන්න බෑ. ඉහළම ඉන්න වයලින් වාදකෙන් ගත්තම ඔහු පෙරමුණෙම තියන්න පුළුවන් ඉතා විශිෂ්ට වයලින් වාදකෙක්. ඔහු නිර්මාණය කළ තවත් ගීතයක් මම තෝරගත්තා. මොකද තව පිරිසක් අපිට ඉන්නවා මේ ගීත දෙලන කරන්න මේ වයුවන්ගේ තනු නිර්මාණ. මේ ඔහු නිර්මාණය කළ තවත් මියුරු ගීතයක්. මේකට රචනා කළේ සිරිල් සමරකෝන් එඩ්වඩ් ජයකුඩි ගීත ගාන කරන්නේ. වදික වේදිකා පසුතර යන්නට තල්ලු කරම් පුතුනේ ගුවන්විදුලි රජරට සේවය ලංකාවේ සංගීතයට විශිෂ්ට වාද්‍ය ශිල්පීන් සංගීතවේදීන් ගායක ගායිකාවන් ගීත රචකින් දායක කළ තැනක් දානය කළ තැනක් අතරම අපි මේ පිළිබඳව කියවීමක් සූදානම් කළා නමුත් පසුගිය දවස්වල රටේ ඇතුණු තත්ත්වයත් එක්ක අපිට කල් දාන්න සිදුන අපි නොදුරේදී බලාපොරොත්තු වෙනවා දැන් මීට పూర్වයේ වැඩසටහනට සහභාගී වුණු ශනිදහමුවට සහභාගී වුණු මහින්ද දිසානායකයන් වැනි ප්‍රවීණයන් සමග එවැනි මිලඟ මිවිතක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට මේ රජරට සේවයෙන් හරහා ගුවන්විදුලිය සහ රට මේ මොහොතේ ඔහු ඉන්නේ ඇත්තටම ඇමරිකාක්ෂ ජනපදයේ සංචාරයකට සහභාගී වෙමින් ප්‍රසංග කීපයකට තමයි නාල කංජන කුමාර. ඉතා දක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පියෙක්. ඒතරක් නෙමෙයි හොඳ සංගීත සංයෝජකෙක්, හොඳ ඇරේන්ජර් කෙනෙක් කියලා කියන්නේ. කුලස් කපුගේ වැනි විශිෂ්ට සංගීතවේදියෙක් සමග වැඩ කටයුතු කළ ඔහුගේ බොහෝ ගීතවලට සහාය වුණු වාදකෙක් සහ තනු නිර්මාපකෙක් නාලකංජන කුමාර. ඉතා දක්ෂ গিitar වායුවෙක් විදිහට තමයි හැඳින්වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ গিitar වායුවන් අතර ඔහු ප්‍රමුඛ පුද්ගලෙක්. ඔහු මුල් කාලේ නිම වූ මිහිරි ගීත රසය අපිට තාමත් ඇත්තටම දැනෙනවා. මම තෝරාගත්තු ගීතත් ඔහුගේ මුල් කාලීන ගීතයක්. කරුණාරත්න දුර්ගණේට රචනා කළ විවෘ ගීතයක්. අපේ ගීතයමින් පස්ස තවත් අපි කතා කරමු. කිසිවක් නෑ සුබ අදහමට නොවන අවනත නොවේ කිසිවක් නෑ ඔබේ පෙරදුම මිසක කිසිලා ලැබූ දිනුමක් නෑ අතීතය සිහිලයා පමණයි හැබෑ සුවඳක් නෑ එදා සිනවින් නොබැඳුනා නම් එදා වියුවක් නෑ නාලකංජන තම නිර්මාණය කළේ නාලක තවත් මිරු ගීත ගණනාවක් නිර්මාණය කළේ. ඒ අතරින් ඔහු තෝරාගත් තවත් විශේෂ ගීතයක් මේ ගීතේ රචනා කළේ කරුණරත්න අබේසේකරන්ගේ පුත් දිලීප අබේසේකර. ඔහු ඉතා දක්ෂ ගීත රචකෙක් හැබැයි වැඩි ගීත රචනා කරන්නේ නැහැ. කරලත් නැහැ. හැබැයි ඔහු රචනා කරපු ගීතත් අපේ මතකෙ හිටින ගීත. මේ ගීතය මුලින්ම ශ්‍රාවකීන්ට අහන්න ලැබුණෙත් ගුවන්විදුලි සිටි FM නාලිකාවෙන්. මුල් කාලීන නිර්මාණයක් විදිහට තමයි මේ ගීතය කාලෙලු දුටුවේ කසුම් කල්හර්ගේ මුල්ම ගීතවලින් එකක්. මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වූ පමණක් නෙවෙයි දැඩි කතා බහට ලකුණු ගීතයක්. මේ ගීතය තම නිර්මාණය කළෙත් නාලකංජන මා පෞද්ගලිකව දන්නවා නාලකංජන කසුන් කල් හරලා ඉතා ප්‍රිය සංගීතවේදී තමයි නාලකංජන ඔවුන් එක්ව නිර්මාණය කරන නිර්මාණ සගයෙන්. ඉතින් මේ ගීතය ඔබේ මතක පොත ඇතුලේ තිබුණ ගීතයක් වෙන්න ඇති. ඔබේ සවන්පත් ඇතුලේ තිබුණ ගීතයක් වෙන්න ඇති. හැබැයි මේ ගීතේ තව නිර්මාණය කළේ කවුද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ගීතේ තව නිර්මාණය කළෙත් ප්‍රවීණ සංගීතවේදී ඉතා දක්ෂ গিitar වාදකයෙක් වෙන නාලකංජන කුමාරයා. ධර්මකීර්තිය. රෝහණ ධර්මකීර්ති කියන්නේ ලංකාවේ තනක්ෂ වයලින් වාද්‍ය ශිල්පියෙක්. ඔහුට දිගු ඉතිහාසයක් තිබෙනවා. ඔහුගේ වාද්‍ය වේදේ සම්බන්ධයෙන් අපි කතා කළ යුතු. ඔහු මෑතකදී තාමත් ජනප්‍රියුණා පෞද්ගලික රූපහානාලිකාවක විකාශය වුණු තාත්තා තෙලනාට්‍යයේ තේමා ගීතය සහ තේමා සංගීතය නිර්මාණය කිරීමෙන් ඔහුට සම්මාන පවා හිමි වුණා. සම්මාන ද්විත්වයක් හිමි වුණා. අතරම ඔහුගේ වඩාත් ඔහු ජනප්‍රියත්වයට පත් වෙන්නේ වාද්‍ය ශිල්පියෙක් විදිහට මාරිම්බා සංගීත කණ්ඩායමේ තදක්ෂ වාද්‍ය ශිල්පියෙක් විදිහට එකල සිට ඔහු ජනප්‍රියයි. නමුත් ඔහු ගුවන්විදුලියේ දක්ෂ වාද්‍ය ශිල්පියෙක් සහ තනු නිර්මාපකයෙක්. ඔහුත් ඊට ජනප්‍රිය ප්‍රවර්ගයේ ගීත ගණනාවක් නිර්මාණය කළා. අපිට මතක හිටින ගීත ගණනාවක් නිර්මාණය කළා තිබෙනවා. ඉතමත්ම ජනප්‍රිය වුණ ගීතයක් තමයි මේ සුළඟක් වී නුඹ එනවා නතාෂා සහ එඩ්වර්ඩ් ජයකොඩි ගාන කළ ගීත. හැබැයි ඒ ගීතය තම නිර්මාණකයා කවුද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ ගීතයත් තම නිර්මාණය කරේ තමත් තාමත්ම ජනප්‍රිය ගීත. රෝහණ ධර්මකීර්ති. රෝහණ ධර්මකීර්ති තම නිර්මාණය කළ මේ ගීතයත් වගේම ජනප්‍රිය ගීතයක් අපි 10000 වාරක් මේ ගීතය අහලා ඇති. මේ ගීත ලිවි කුමාරලිනිගේ බයි මම කලින් කියන වගේ තනු නිර්මාපකයෝ කවුද කියන එක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. හැබැයි මේ ගීතය තනු නිර්මාණය කළේ රෝහණ ධර්මකීර්ති කියන තා දක්ෂ වයලින් වාදකයා අංගරයයි ලංකාවයි සක්මන් කරන අපපත්ති දුලේ කියයි දෙපේ හිලයි ගහවැලි මනහේ මට අපුපත් අන්දරයයි වැවුතාවන් සක්මන් කරන අපුපත් දුලේ දියයි මට දෙපේ හිලයි ගහවැලි මනහේ අප සුගතේ වේලා ඉරු සමරා මහ පොළොවට මා වැසි ගිනිනා වලා කුලීලා විදු සමරා මහ පොළොවට මා වැසි ගිනිනා දිවි ගමනේම කඳු මුදුනේන පිටුසිනේ කඳුලැලි සඳනා අන්දරයයි වැහුතාවන්නේ සක්මන් කරනා අපපත්සේ දුලේවියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපපත්සේ පිරිස මුදුනේ මල් පලනා කැකුළු මුවට පල වැල නිරුවා තුරු හිස මුදුනේ මල් පලනා කැකුළු මුවට පල වැල නිරුවා දීතනු මං බැඳ සත්කුළු පව් බිඳ සිතාදියට එන මං තනුවා අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරන අපපත්ති දුලේ දියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපපත්ති ශිෂ්‍ය සේවය ඉදිරිපත් කරයි. හෙළ මියසී පුරෝගාමි සුනිල් ශාන්තයන් පිළිබඳ මීළඟ කියවීම. කොකිලයන්ගේ කොකිලනාදී කොකිලයන්ගේ කොකිලනාදී මීළඟ මීවිත සුනිල් ස්වර හත් පාටක් ගැවෙන්න රන් පෑයක් නැං වෙන්න නන් පෑයක් ජූනි 20 වෙනිදා බ්‍රහස්පතින්දා සවස් 2ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දති වංගහලේදී මහදුරු ජයන්ත අමරසිංහ මාධ්‍යවේදී කපිල එම් ගමගේ ප්‍රවීණ සංගීතවේදී ටී එම් ජයරත්න නදීක ගුරුගේ සශිකා නිසංසලා කල්පනා කාවින්දේ පවිත්‍රා උමයන්ගනී සමග ශ්‍රී පාලි මණ්ඩපේ సౌందర్య අධ්‍යනාශී විද්‍යාර්ථීන් සංවිධානය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජනසන්නිවේදන අධ්‍යනාංශය සහ සුනිල් සාන්ත පදනම මීළඟ මීවිත සුනිල් ස්වර ලංකා ලංකා පෙම්බර ලංකා පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා ඊළඟ මේ විත මීළඟ ප්‍රාසංගික කියවීම හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී අරුන්දති ශාලාවේදී පැවැත්වෙනවා ලබන මාසයේ නෙමෙයි මේ මාසයේ 20 වෙනිදා සමාවෙන්න බ්‍රහස්පති දවස් දෙකට අතම විශ්වවිද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් තමයි මූලිකව මෙය පැවැත්වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් ලැබුණු ඉල්ලීමකට අනුව විශ්වවිද්‍යාල වෙත අපි මේ වැඩසටහන රැගෙන යාමට තීරණය කළා. ඊට අමතරව ඔබටත් ඔබට අවස්ථාවක් ඕමනා නම් පුළුවන් ඉල්ලීමක් කරන්න ගුවන් සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඇමතිවෙන් ඔබටත් අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් අපි මෙවර වැඩසටහන වෙන් කළා. ඉදිරියේදී තෙවැනිම වැඩසටහන් කිහිපයක් ඔබට ගෙනෙන්න අපි සූදානම්. සුනිල් සාන්තන් කෙනෙක් ලංකාවේ ඉතා දක්ෂ වාද්‍ය ශිල්පියෙක් වැව් වාද්‍ය ශිල්පියෙකුට වඩා තරුණ නිර්මාපකෙක් හෙළ මියසියේ පුරෝගාමියෙක් විදිහට තමයි හැඳින්වෙන්නේ. ඒක පිළිබඳව කියවීම ඔබට ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මකව සහ වඩාත් මිහිරට අහන්නට පුළුවන්කම ලැබෙවි ඊළඟ මේ විතෙන්. වෙලාවත් ඉතා ඉක්මනින් යනවා. මම තොරගත්ත තවත් ගීතයක් තමයි මේ ගීතය තරුණ නිර්මාපකයා තමයි ඇන්තනි සුරේන්ද්‍ර. තා දක්ෂ গিitar වාද්‍ය ශිල්පියෙක්, මැන්ඩලින් වාද්‍ය ශිල්පියෙක් ලංකාවේ গিitar වාද්‍ය ශිල්පීන්ගේ ශ්‍රේණිගත කිරීමක් කරොත් එම ඌ ඉහළින්ම ඉන්න කෙනෙක්. තා දක්ෂවාදී ශිල්පියෙක් ඔහුගේ පියත් අපි පසුගිය සතියේ ඔබට මතක ඇති කතා කරා පසුගිය සතියේක දමිල මුස්ලිම් වාදකයන් නිර්මාපකයන් පිළිබඳ ඇන්තනි මාස්ටර් ගුවන්විදුලියේ වාද්‍ය වාදක මණ්ඩලයේ තා දක්ෂවාදී ශිල්පියෙක් මේ සහෝදරයත් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ තවමත් ඉන්නවා. ඉතින් මේ ගුවන්විදුලි වාදක මණ්ඩලෙත් උන් ඉතා දක්ෂ වාද්‍ය ශිල්පියෙක්. හැබැයි ඔහු බොහෝ දෙනෙක් දන්නේ තා දක්ෂ গিitar වයුවෙක් විදිහට. ඔහු නිර්මාණය කළ ගීතයක්. මේ ගීත රචනා කළේ අචරජන්තරණසිංහන්. නිරෝෂාවේ රජිනී ගාන කරන්නේ. ඊළඟ මෙවිතෙන් අපි සමුග වෙනවා. හැබැයි අපි <laughs> තෝරාගත්තු ගීත ප්‍රමාණයත් එහෙමම ඉතර වෙලා තිබෙනවා. තවත් වාද්‍යවේදීන් බොහෝ පිරිසක් ඉන්නවා ලංකාවේ විශිෂ්ට තන් නිර්මාපකින් විදිහට මතු වුණ හැබැයි ඒ පිළිබඳ කතා නොකළ බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන් පිළිබඳව ඉදිරියේදී අපි ටිකක් පුළුල්ව කතා කළ යුතුයි අපි හිතනවා. කතා කරන්න දේවල් නම් එමටයි. ඉතින් අද වැඩසටහන අපි සමුගෙන යනවා. අපි පොඩි උත්සාහයක් ගත්තේ ලංකාවිතා දක්ෂ වයුවන් දක්ෂ තරුණ නිර්මාපකින් වුණු අවස්ථා කිහිපයක් කිහිපයක් පිළිබඳ ඔය ඉතා කෙටියෙන් ඔබට කියන්නට ඒ ගීතමය රසයත් සමගින්. මීළඟ මීවිත ඉදිරි සතියේදී තවත් වෙනස් අත්දැකීමක් ඔබට ගෙන දෙන්න අපි සූදානම්ින් ඉන්නේ. ඒ නොදුරේ දේම අපි ඔබට මතක් කරන්න. මතක තියාගන්න 20 වෙනිදා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී පවත්වනවා මීළඟ මීවිත සුනිල් සාන්තයන් සුනිල ස්වර පිළිබඳ කියවීම ප්‍රාසංගික කියවීම වැඩසටහන. ඒ දිරිදී ඔබට සවන් දෙන්නටත් පුළුවන්කම තිබේවි. එසේනම් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. ලබන සතියේ යලිත් මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන ප්‍රභාවිර සූර්ය නාද සංකලනය කළේ මම හිමානන්ද රාජපක්ෂ. මීළඟ මීවිත ඔබ වෙනුවෙන් අපි ඉදිරියේදීත් මිහිරති මීවිතක්ම දානය කරන්නට සූදානම්. සුබ දවසක්.